ශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංගමෝ වදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආයුං ආරෝග්‍යං වන්නං සංඝං උච්චාකුලීනතං රතියෝ පත්තයන්තේන උලාරේ අපරාපරේ අප්‍රමාදං පතං සම්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා අප්‍රමත්තං භුවත්තේ අධිගන්හාති පණ්ඩිතෝ දිත්තේව ධම්මේ යෝ අත්ථෝ යෝ චත්තෝ සම්පරායිකෝ අත්ථාභි සමයා ධීරෝ පන්ලිතෝති පමුච්චති තේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ විසින් කොසල් මහ රජතුමාණන් අමතා වදාළ අප්‍රමාද සූත්‍රයේ ගාථා තුනක් මේ ප්‍රකාශ වුණේ. කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං යනුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මහා මංගල සූත්‍රාන්ත දේශනාවේ සඳහන් වෙනවා සුදුසු අවස්ථාවන්හිදී ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡාව මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන පිණිස හේතු වෙන මහා මංගල ධර්මයක් කියා දේශනා කොට වදාරා තිබෙනවා. එනිසා දැන් අපි දෙපාර්ශ්වය විසින් මහා මංගල ධර්මයක් ඉෂ්ට සිද්ධ කර ගැනීම පිණිසයි මේ තන්පත්ති සීලේ පිටා සූදානම් වන්නේ. මාත්‍රුකා කළ ධර්ම දේශනය සරුවක්යන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුනේ ජේතවන මහා විහාරයේදී කොසල් මහරජතුමා රටවල් පහකට අධිපතිව අධිරාජයෙක් වශයෙන් රාජ්‍ය කළ නමුත් සරුවඥන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණු තැන් සිට දවස දෙවාරයක් බුද්ධ වන්දනාවට යන ශ්‍රීතක් තිබුණා. එසේම සිය නිවසේ 500ක් සංගරුවනට දන්පැන් පිළිගැන්නුවා. කෝසල මල්ලිකාව ඇතුළු බිසෝවරුන්ට ත්‍රි පෙතක ධර්මයේ ඉගෙන ගැනීම ගැනීමද සැලැස්සුවා. කිසි කෙනෙකුට කරගත නොහැකි වූ අසදෘස මහා දානයක් දෙන හතක් මුළුල්ලේ පැවැත්තුවා. මේ විදිහේ මහා පින්කම් කරන අතර මේ රජතුමා ස්වල්ප වේලාවක් හරි හිතේ තන්පත් බව සමාධිය උපදවනු පිණිස භාවනා කරන්නක් කුරුදී සිටියා. මේක වැදගත් ආදර්ශයක් අපි සෑම දෙනාට බොහෝ දෙනාට මේ භාවනා කරන්න වෙලාවක් නැහැ කීකේ ඉන්නවා. නමුත් මේ වාගේ රටවල් පහකට අධිපතිව අධිරාජයෙක්ව සිටි රජතුමත් ස්වල්ප වේලාවක් හරි භාවනා කරන්න පුරුදු වී සිටියා. ඒ රජතුමාට භාවනා කරද්දී සිතට නැගෙනවා සමහර ධර්ම සංකල්පන. ඒවා බුදුරජාණන් වහන්සේ ළඟට ගින් විමසා නිවැරදි කර ගන්නවා. එක දවසක් එසේ බුද්ධ වන්දනාවට ගිහින් තමන්ගේ සිතේ ඇති වුණා වූ ධර්ම සංකල්පනාව ගැන ප්‍රශ්න කළා. ස්වාමීනි මං විවේකීව භාවනා කෙරෙද්දී සිටිද්දී මට මෙහෙම කල්පනාවක් ආවා. මේ ලෝකේ මිනිසයන්ට මෙලව සුභසිත, පරලව සුගතිය හා නිවන සාක්ෂාත් කර ගැනීමේ ඒකායන මාර්ගයක් කියන්නට ඕනේ. මෙන්න මේ සංකල්පනා මත ඇති වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙලව සුභසෙත පරලොව සුගතිය හා නිවන සාදා දෙන ඒ කායන මාර්ගයක් තියනවාද සම ධර්ම මාර්ගයක් තියනවාද කියලා ප්‍රශ්න කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේකට බොහෝම ලස්සන පිළිතුරක් දී වදාලා. ඒ දේශනේ තමයි අපමාද සූත්‍රයේ හැටියට හැඳින්වෙන්නේ. ඒ දේශනේ සඳහන් වෙනවා අපමාදෝ කෝ මහරජ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදගාය චිත්තති දික්ඛ ධම්මේ කංචේ වත්තං සම්පරාය කංචත්තං මාරජතුමනි අප්‍රමාදයේ කියන එකම ධර්මයක් තියෙනවා මේ අප්‍රමාද නෙමෙයි එකම ධර්මය මෙලව සුභසත කියන්නේ මෙලව බලාපොරොත්තු වන සම්‍යක් ප්‍රාර්ථනා සපුරා ගන්නට සාම්පරායික වශයෙන් දෙව් මිනිස් සපහ නිවන් සප සාක්ෂාත් කර ගැනීමටත් ඒ කායන මාර්ගයක් වෙනවා කියන එක තෝරලා දේශනා කොට වදාලා. උපමාවකින් ඉදිරිපත් කොට වදාලා මහරජතුමනි මේ ලෝකයේ පාගමනින් ඇවිදින සියලෝම සත්‍යයන්ගේ පාසටහන ඇතාගේ පාසටහන ඇතුලේ තබන්න පුළුවන් නේද? ඇතාගේ පාසටහන අනිත් සීල සතුන්ගේ පාසටහනට වඩා දිගින් පළලින් වටින් විශාලයි නේද? ඒ වාගේ මහරජතුමනි මෙලව දියුණුව පරලෝ සුගතිය සාන්ත නිවන ගෙන දෙන යම් තාක් කුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම මේ අප්‍රමාද කියන එකම දහම් පදයට ඇතුළත් වෙනවා. එම දහම් පදයෙන් ප්‍රධාන වෙනවා. ඒ සම්බන්ධව අංගුත්තර නිකායේ දසක නිපාතේ අප්‍රමාද සූත්‍රයේ ওই විදිහටම උපමා 10කින් ඉදිරිපත් කොට වදාලා. එයින් පළමුවෙන් තමයි මේ ලෝකයේ අපාද දෙපාද චතුස්පාද බහෝපාද රූපී අරූපී සංඤේ අසංඤේ නේව සංඤේ නාසංඤී යන්තා සත්ව ප්‍රජාවක් ඇත්නම් ඒ සියලුම සත්වයන් අතුරෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි පවරයි ඒ වගේම මේ ලෝකේ යම්කා කුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම අප්‍රමාද පදයට අන්තර්ගත වෙනවා. අප්‍රමාද පදය මුල් කොට පවතිනවා. ඒ සියලුම කුසල ධර්මයන්ට අප්‍රමාදය අග්‍ර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ උත්තම පවර වෙනවා කියලා එක උපමාවක් දේශනා කළා. අනිත් උපමාව තමයි මේ පද උපමාව. මේ මිහිතලේ අවිදින සියලුම සත්‍යයන්ගේ පාසකම් ඇතාගේ පාසටාන ඇතුළේ තබන්න පුළුවන්. ඇතාගේ පාසටාන දිගින් පළලෙන් වටින් විශාලයි. ඒ වාගේ මේ ලෝකයේ තියෙන සෑම කුසල ධර්මයක්ම අප්‍රමාද පදයට ඇතුළත් වෙනවා. අප්‍රමාද පදේ මුල් කොට පවතිනවා. අප්‍රමාදය සීලම කුසල ධර්මයන්ට අග්‍ර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ උත්තම වෙනවා. තවත් උපමාවක් දේශනා කොට වදාලා මේ කනිමඩල කියන ඔය කූටාගාර ශාලා පින්නතුන් ආලා තියෙනවානේ අද කාලේ මහනුවර දලදා මාලිගාවට ඉදිරියෙන් තියෙන පත්තිරිප්පුව ඒවා තමයි කූටාගාර ශාලා කියන්නේ. එකම කුරුපාවක් තමයි තියෙන්නේ මුදුනට. ඒ කුරුපාවට තමයි සේලෝම පරාල සම්බන්ධ වෙන්නේ. ඒ වාගේ ඒ කූටාගාර ශාලාවක තියෙන කුරුපාව කියන මේ කනිමඩලට සියලුම ගුණස් කියන මේ පරාල සම්බන්ධ වන්නා වගේ යම්තා කුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ල අප්‍රමාද පදයට ඇතුළත් වෙනවා අප්‍රමාද පදයට එකතු වෙනවා අප්‍රමාදයේ සියලු කුසල ධර්මයන්ට අග්‍ර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ උත්තම පවර වෙනවා තවත් උපමාවක් දේශනා කළා මහරජ මේ ලෝකයේ සුවඳ ඇති මුල් වර්ග අප්‍රමාණ තියෙනවා ඒ සුවඳ ඇති මුල් වර්ග අතුරෙන් කාලානුසාරී කියන ඒවා කියන්නේ කාලානුසාරී මේ මනුපතේ තියෙනවා නම් තියෙන හිමවත් ප්‍රදේශයේ ගන්ධමාදන පර්වතයේ ඒකට කියනවා කළු අගිල් කියලා. මේ කළු අගිල් සුවඳ ඇති මුල් වර්ග වලින් අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි. ඒ වගේම යම්තා කුසල ධර්ම තියෙනවා නම් ඒ සියලුම කුසල ධර්ම අප්‍රමාද පදයට ඇතුළත් වෙනවා අප්‍රමාද පදේ මුල් කොට පවතිනවා අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍ර වෙනවා, ජේෂ්ඨ වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා, උත්තම වෙනවා, පවර වෙනවා. තවත් උපමාවක් මේ ලෝකයේ සුවඳ ඇති හර වර්ගයන් පමණ තියෙනවා නම් ඒ සියලුම සුවඳ ඇති හර වර්ග අතුරින් හත් හඳුන් හරය අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි. ඒ වගේම යම්තා කුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම අප්‍රමාද පදයට ඇතුළත් වෙනවා අප්‍රමාද පදයට සම්බන්ධ වෙනවා අප්‍රමාද පදය ඒ සියලුම කුසල ධර්මයන්ට අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි පවරයි තවත් උපමාවක් මේ ලෝකේ යම්තා සුවඳ ඇති මල් වර්ග තියෙනවා නම් ඒ සියලුම සුවඳ ඇති මල් වර්ග අතුරෙන් දෑසමන් මල අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි ඒ වගේම යම්කා කුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ල අප්‍රමාද පදයට ඇතුළත් වෙනවා අප්‍රමාද පදයට සම්බන්ධ වෙනවා අප්‍රමාද පදයේ සියලුම කුසල ධර්මයන්ට අග්‍රජේෂ්ඨ ශ්‍රේෂ්ඨ උත්තම පවර වෙනවා එතන ඒ බණ පදයේ ආලාප ලංකාවේ හිටේ බොහොම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් වෙන වාතිකාබේ රජුරු තමන්ගේ මාලිගාවේ මතමහන්තලාවේ කාමරයක් වෙන් කරලා සියලුම මල් වර්ග තන්පත් කළා. මල් වර්ග තන්පත් කරලා හිත අතිරේකව මේ දෑ සමම් මල් වර්ගයකුත් තන්පත් කළා. කාමරේ දොරවාලා ප්‍රයගානිකින් පස්සේ නැවත දොර ඇරලා බැලුවා. බැලුවාම අර සියලුම මල් වර්ගවල සුවඳට වඩා දෑ සමම් මලේ වර්ණයේ සුවඳය මේ දෑ සමම් මලේ සුවඳ අතිශයින්ම උස්කන්නව දැනුණා. ඒ වෙලාවේ රජතුමාට ඇතිවෙච්ච තීකි සෝමනස්සය නිසා රජධානයේ මතුමාන්තලාවේ දිගා වෙලා මහා චෛත්‍යයට වැඳලා තේනවා සරුවක්ඥන් වහන්සේ මේ දේශනා කළ කාරණේ කාන්ත සත්‍යයි නේද කියලා ගෞරව නමස්කාර කළ දාන් වෙනවා ඒ වගේ දෑසම මල සීලම මල් වර්ගවල සුවඳ අතුරින් අධික සුවඳ ඇති මල් වර්ගයක් ඒ වාගේ සීලම කුසල ධර්මයන් මේ <clears throat> අප්‍රමාද ඵලයේ මුල් කොට අප්‍රමාද ඵලයට ඇතුළත්ව පවතිනවා. ඊළඟ <clears throat> උපමාවෙන් සඳහන් කරනවා <clears throat> යන්තා ප්‍රදේශ රාජධානිවල රජවරු ඉන්නවාද? ඒ සීලොම රජවරුන්ට චක්‍රවර්ති රජතුමා අග්‍රයි ප්‍රධානයි. සීලොම කුඩා රජවරු නැත්නම් ප්‍රදේශ රජවරු චක්‍රවර්ති රජතුමාට අනුගාමික වෙනවා. එවැගේම යම්තා කුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම මේ අප්‍රමාද ඵලයට අනුගාමික වෙනවා. අප්‍රමාද ඵලයේ සීල කුසල ධර්මයන්ට අග්‍ර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ උත්තම වෙනවා. තවත් උපමාවක් අහසේ උදාපත්වන කෝටි ප්‍රකෝටි ගණන් තාරකා සමූහයාගේ යම්තා ආලෝකයක් තියෙනවා නම් ඒ ආලෝකයේ චන්ද්‍රාලෝකයෙන් 16 කලාවක් වන්නේ නැහැ. චන්ද්‍රාලෝකයේ සීලූම තාරකා ආලෝකයේ අද බවාගෙන බබලෙනවා. ඒ වගේ තමයි යම්කා කුසල ධර්ම තියෙනවා නම් මේ සියල්ල අප්‍රමාද පදයට ඇතුළත් වෙනවා. අප්‍රමාද පදය ඒ සියලුම කුසල ධර්මයන්ට අග්‍ර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ උත්තම ධම් පදයක් වෙනවා. ඊළඟට උපමාවෙන් සඳහන් වෙනවා මේ ලෝකයේ තරත් ඍතුවේ කියලා තියෙනවා කාල පරිච්ඡේදයක් මේ සරත් ඍතුවත මුළු මහත් ගගන තලයේම පැහැදෙනවා. වලාකුළු නැති තනිකර නිල වර්ණ අවකාශය ඇති වෙනවා. ඒ වෙලාවේ ගගන තලයේ මුදුන් වෙන සූර්ය මණ්ඩලය මේ ලෝකයේ තිබුණු ආලෝක මේ අඳුරුකම් ඔක්කොම යටපත් කරමින් සූර්ය ආලෝකයෙන් මුළු ලෝකය බබළුවනවා. මේ ලෝකයේ ආලෝකමත් වස්තුව තුළින් සූර්යාලෝකය ප්‍රදාන වෙනවා. ඒ වගේම යම්කා කුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ල මේ අප්‍රමාද කියන පදයට එකතු වෙනවා ප්‍රමාද පදයේ සියලු කුසල ධර්මයන්ට ප්‍රදාන වෙනවා. තවත් උපමාවක් දේශනා කොට වදාලා ජම්බුද්දීපේහි පොළොතලයේ තිසරා ගමන් කරන මහා ගංගා පහක් තියෙනවා. ඒ කියන්නේ ගංගා යමුනා අචිරවතේ සරබු මහී කියලා. මේ ගංගාවල් ඔක්කොම ගින් වැටෙන්නේ මහා සාගරයටයි. මේ මහා සාගරයේ සියලු ගංගා වතුරට වඩා අග්‍රයි. ඒ වගේම යම්තා කුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම ගෙන් එකතු වෙන්නේ අප්‍රමාද කියන දහම් පදයටයි. අප්‍රමාද දහම් පදයේ සියලු කුසල ධර්මයන් සම්පින්දණය කරගෙන පවතිනවා. මෙන්න මේ උපමා 10කින් අප්‍රමාද ගුණය භාග්‍යවත් බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට වදාරලා ඊළඟට ඒකේ යථා තත්ත්වය විස්තර කරන්න ඉදිරිපත් කළා කියනවා. මේ අප්‍රමාදේ අප්‍රමාදේ කියන්නේ කොමක්ද? අප්‍රමාදේ අප්‍රමාදේ කියන වචනය පාලියෙන් කියන්නේ අප්‍රමාදෝ අප්‍රමාදෝ. ඒක බොහෝම උසස් දාම් පදයක්. අපේ බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ දවසට තුන් විතක් උදේ පින්නපාති වඩින්න ඉස්සර වෙලා සංඝ පිරිස එකතු වුණාම දේශනා කරනවා සිල්ලපාතයේ ඇරිලා ආපහු විහාරස්ථානයට ඇවිදින් වික්ෂූන් වහන්සේලා ගඳලා අවසරගෙන යන්න හදනකොට ආවාදයක් දෙනවා. නැත සංඝයා භාගිර බැස ගියාට පස්සේ වික්ෂූන් වහන්සේලා එකතු වූ අවස්ථාවේදී අනුශාසනාවක් කරනවා. ඔය අවස්ථා තුනේම කරන අනුශාසනාවට කියන සුගතෝ වාදය කියලා. මේ සුගතෝ වාදය කියන එකේ ප්‍රධාන අරමුණ අප්‍රමාද දේශනාවයි. දුර්ලභෝ භික්ඛවේ බුද්ධෝපාදෝ ලෝකස්මින් මානිනේ මේ ලෝකේ බුද්ධෝත්පාදයේ දුර්ලභයි. දුර්ලභෝ manussත් ප්‍රතිලාභෝ. මිනිස් ආත්මාවය ලැබීම අති දුර්ලභයි. දුර්ලභා කන සම්ප්‍රත්‍ති අෂ්ට දුෂ්ටක්ෂණයෙන් තොර වූ නවවෙනි බුද්ධෝත්පාද සන සම්ප්‍රත්‍තියේ දුර්ලභයි. දුර්ලභා පම්බජ්ජා ශාසන ප්‍රවෘජාව දුර්ලභයි. දුර්ලභං සද්ධාම්ම සවණං මඟඵල නිවන් ගැන සවිසුද්ධ වූ සේ සද්ධාර්ම ශ්‍රවණියේ දුර්ලභයි. දුර්ලභෝ සප්පුරිස සංකේමෝ සසර දුකින් එතර වී සාන්ත නිවන් සුව ලැබුණු පිණිස උපදෙස් දෙන කල්යාණ මිත්‍රාශ්‍රය දුර්ලභයි. අප්‍රමාදේන විච්ඡවේ සම්පාදේත මානිනීමේ දුර්ලභ කාරණා හයම දැන් ලැබී ඇති බැවින් ඉසගිනි ගත්තකු ඒගිනි නිවන්න ප්‍රමාණ වෙන්නක් මින් අදිවත ගිනි ගත්තකු ඒගිනි නිවන්නේ ප්‍රමාණ වෙන්නක් මින් සර්පයෙකු විසින් දක්ෂ කරනු ලැබූ කෙනෙකු ඒ සර්ප විස බස්වා ගන්න ප්‍රමාණ වෙන්නක් මෙන් සාවාම මේ අප්‍රමාදව සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ප්‍රතිපත්ති සම්පූර්ණ කරත්වා කියලායි අනුශාසනා කොට වදාරන්නේ. ඒ දේශනාවේදී කියනවා සුගතෝ වාදේ කියලා. ඉන්නතුන් අහලා ඇති අනුරුද්ධ මහ රහතන් වහන්සේ විසින් ජේතවනාරාමේ කාකාරයේ ආසන්න කුටියක වැඩ ඉන්න කාලේ ශාස්ත්‍රයේ මැදීම මේ අප්‍රමාද ධම්මපදයේ සාජ්ජායනා කරද්දී අප්‍රමාද වර්ගයේ දේශනා කළා. අප්‍රමාද වර්ගයේ තියෙනවා ගාථා 12ක්. මේ ගාථා 12 මිහිරි හඬින් සාජ්ජායනා කරනකොට ප්‍රාකාරයෙන් පිටපැත්තෙන් ගොදුරු සොයාගෙන යන පියංකර මාතා කියන ශ්‍රේත මවක් පියංකර පුතා කියන පුතුණුවත් එවාගෙම දියණියක් කියන තුන් දෙනාම මේ දහම් හඬට සවන් දීගෙන හිටියා. දරුවෝ දෙන්න කුසගින්නේ අඬද්දී ඒ මව්තුමිය කිව්ව අනේ දරුවනේ ස්වල්පයක් නිහඬ වෙන්න කොහොම කලාතුරකින් අහන්න ලැබෙන දහම් පදයක් මේ ඇහෙනවා මේකවත් අහලා අපි දුකින් මිදෙමු දරුවනේ කියලා දරුවන් සනහාගෙන නලවාගෙන මේ දහම් පදයට සවන් දුන්නා සාතන් වහන්සේ බොහෝම මිහිරි හඬින් කොහොම පැහැදිලි වචනින් මේ ගාථා 12 සජ්ජායනා කරනකොට මේ පියංකර මාතාවයි පියංකර පුතයි දෙන්නම සෝවාන් මාර්ගඵල නිවන් සුව ලැබුවා. මේ දෙන්න මේ තුන් දෙනා പ്രേත දුක් විඳින්මින් සිටියට මේ තුන් දෙනාම ක්‍රේත උත්පත්ති ලබාගත් වේමානික අසුර සංඛ්‍යාට අයිති පිළිතක්. එනිසා යැත්තන් මාර්ගඵල ලබන්න වාසනාව වුණා පමණක් නෙමෙයි මාර්ගඵල ලැබුව විට අර പ്രേත දුක් සියල්ල යටපත් වෙලා දිව්‍ය සමාන සම්පත් ඇතුව ජීවත් වෙන්නත් වාසනාව ලැබුණා. ඔය වගේම අපේ ධර්මාශෝක මහරජුරු කාලිංග මහා යුද්ධයෙන් සංවේගයට පත් වෙලා තුන් අවුරුද්දක් බොහොම පසුතැවිල්ලෙන් වාසය කළා. ඒ කාලය තුල දිනක් රජමාලිගාවේ මතු මහන්තලාවට වී සීමෙඳුරු කවුලෙන් දුර බලාන ඉන්නකොට රාජාංගනයේ මැද්දෙන් යන්නේ පිරිස් දකින්න ලැබුණා. ඒ පිරිස් අතර එක්තරා කුඩා ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා දකින්න ලැබුණා. මේ කවුරුත් නෙමේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. වයසින් අවුරුදු 7යි වයසේ. නමුත් එතකසුද බාහන කොටම සව් කෙලස් නැසා මහා රහත් භාවයට පත් වූ ත්‍රි විද්‍යා සත්‍යවිඥා සිව් පිළිසිමියා ඥානලාභී වූ ත්‍රිපිටක ධාරී වූ උත්තමී. උන්වහන්සේ වදින විලාසය දැක්කම රජ්ජුරුවන්ගේ පුදුම ප්‍රසාදයක් ඇති වුණා. වෙනත් මිනිස්සෝ යනකොට වටපිට බලනවා, අඩුබෙම බලනවා, අත්පා සොලවනවා. මේ ස්වාමීන් වහන්සේම නෙමෙයි. බොහොම සංසුන්ව වටපිට බලන්නේ, උඩබිම බලන්නේ. හරියට බඹයක් පමණ පේන ඇටයට නෙත තියාගෙන, අත් දෙක සංවර කරගෙන, පියවරෙන් පියවර සිහිනුවණින් ගමන් කරනවා. එතන මේ කුඩා ස්වාමීන් වහන්සේගේ සිතේ යම්කිසි සනසිල්ලක් ඇති. සම්මුඛ වෙලා කතා කරන්න ඕන කියලා ඇමතේ කොට නියම කළා අන්න අර අනේ කොට ස්වාමින් වහන්සේ මගේ රජමාස වාසයට වැඩම කරවාගෙන ඉන්න කියලා. ඒ ඇමතියගෙන් ආරාධනා කරන යටිත් බලාගෙන තවත් ඇමති කෙනෙක් කියවුවා ඉක්මනින් වැඩම කරවාගෙන ඉන්න කියලා. ඉතින් මේ දෙන්නගේම ආරාධනය පිළිගත් නිග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේ පියවි ගමනින් කාන්තව රජමාලිගයට වැඩම කොට වදාලා මාලිගාව ඇතුළත පිවිසලා උන්වහන්සේ වටපිට බැලුවේ කවුද මට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවද කියලා. ඉතින් කිසිම ස්වාමීන් වහන්සේ නමක් ඒ වෙලාවේ හිටියේ නැහැ. ඒ නිසා මේ කුඩා ස්වාමීන් වහන්සේ රාජ්‍යරුව වාඩි වෙන මුළු දඹදිව තලයට රජකන් රාජ්‍යරුවන් වාඩි වෙන සිංහාසනයට නැංගා. රාජ්‍යරුව හේතුවා කුඩා වුණත් මේ ස්වාමීන් වහන්සේ පුදුම තේජවන්ත උත්සමයෙක්නි. දැන් මේ මුළු දඹදිව තලයට රාජ්‍ය කරන ආසනයේ උඩ නේද මේ වාඩි වුණේ. උන්වහන්සේගේ ආධ්‍යාත්මික සංසාරයේ උසස්ම ගුණයක් ඇති කියලා කොහොම ගෞරවයෙන් වැඳලා කිව්වා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද ඔබ වහන්සේ කවුදවත් අදාන සාතුරුන් වහන්සේ ස්වාමීන් ඔබ වහන්සේ අදාන සාතුරුන් වහන්සේ කරන දේශනාවක් මටත් අවසර ලැබේවා ඉතින් මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ පහදා දුන්නා මගේ නම නිග්‍රෝධ මගේ ගුරුවරයා අසවල් රහතන් වහන්සේ මගේ සාතුරුන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මේ සාරුවක්යන් වහන්සේ දේශෝ ධර්මයේ අතුරෙන් දහම් බිලක් මා ඉදිරිපත් කරන්නම් කියලා උන්වහන්සේ මුළු තුන් පිටකම දන්නේ නමුත් මේ රජතුමාගේ කෙටි දේශනාවක් කරන්න හිතාගෙන ධම්මපදයේ අප්‍රමාද වර්ගයෙන් ධර්ම දේශනාව කළා. කජ්ජිරෝ කිව්ව ස්වාමීනි දැන් ඇති දැන් ඇති. සංතේරුම් ගත්ත ස්වාමීනි බුද්ධ ධර්මයේ කුමක්ද කියන එක. ස්වාමීනි මං අද පටන් තෙරුවන් සරණ යනවා කියලා තෙරුවන් සරණ ගියා. ඊළඟට අකලමකට සලාක දානේ දෙන්න ආරාධනා කළා. සාතන් වහන්සේ කිව්වා ඒක මගේ උපාධ්‍යයන් වහන්සේට බාර දෙන්න. එහෙනම් තවත් අට නමකට. ඒක මගේ ආචාර්යයන් වහන්සේට බාර දෙන්න. ඕම ඕම වාර 8ක් මේ වාර 4ක් පැවරුවා. අන්තිමේදී පසුදා උදෑසන ඉඳලා 30 දිනමකට දානේ දෙන්න පුරුදු වුණා. මේ රහතන් වහන්සේලාගේ සම්මුඛ වීමෙන් නිතර දැකීමෙන් ප්‍රසාදයටපත් වූ රජතුමා එවකට 60000කට තීර්ථකයන් ගෙන්නලා දන් දෙන මේ රජතුමා ඒ 60000 ඉවත් කරලා සංඝයා වහන්සේලා 60000කටම දන් දෙන්න සමර්ථ වුණා. එපමණක් නෙමේ සම්බුද්ධ ධර්මය 84000ක් යැයි දැනගෙන දඹදිව් තලයේ 84000ක් හැරියාර කරවලා බුදු සසුනේ බැබලෙව්වා. තමන්ගේ අවශ්‍ය අවුරුස පුත්‍ර රත්න දෙපළ මහින්දි කුමාරයයි සංගමිත්තා කුමරයයි බුද්ධ ශාසනයේ පූජා කළා. පසු කාලයක තුන්වෙනි ධර්ම සංගායනාවක් කරන්න රජතුමා දායකත්වයේ දරුවා බුද්ධ ශාසනය පිරිසුදු කරන්න උපකාරී වුණා. කටවා නමයක බුද්ධ ශාසනය පිහිටවන්න යොමු කළා. මේ වාගේ උදාර ශාසන සේවාවන් සිදු කරන්න සමර්ථෝනේ රජතුමා මේ අප්‍රමාද පදයෙන් ධර්මාචරණය කළ හේතු වෙනුයි. එනිසා මුළු බුද්ධ ධර්මයේම මේ අප්‍රමාද කියන දහම් පදයට ඇතුළත් වෙනවා. ඊළඟට පින්නතුනි අපි තෝරා ගන්න ඕන මොකක්ද මේ අප්‍රමාදයේ අප්‍රමාදයේ කියන එකේ නියම තේරුම. සැබවින්ම අප්‍රමාද කියන එක බොහොම ලස්සනට බුදුරජාන් වහන්සේ තෝරලා තියෙනවා අභිධම්ම අප්‍රකාර අභිධම්ම පිටකයේහි ඉබංග අප්‍රකරණේ. ඉබංග අප්‍රකරණේ තියෙනවා ඉබංග 18ක් එයින් 17 වෙනි කුද්දකවත් විභංග කියන කොටසේ මේ අප්‍රමාදය කියන එක මෙහෙම තෝරලා තියෙනවා. සමාදෝතේ සතිවොස්සග්ගෝ සමාදේ ප්‍රමාදේ කියන සිහිය අමතක වීම. කුසල සිහිය අමතක වීම. නේ පමාදෝ අප්‍රමාදෝ එසේ කුසල සිහිය අමතක නොවේ නම් ඒකට කියනවා අප්‍රමාදේ අප්‍රමාදේ කියලා. එකෙන්ගේ ප්‍රමාදයේ කියන එක ඉස්සෙල්ලා පාදා දෙනවා. සමාන්තගතමෝ පමාදෝ කාය දුච්චරිතේ වචේ දුච්චරිතේ මනෝ දුච්චරිතේ පංචසවා කාම ගුණේසු චිත්තස වස්සග්ගෝ වස්සග්ගානුපදානං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්ච කිරියතා අසක්කච්ච කිරියතා අනිත්‍යද කිරියතා ඕලීන වුත්තිතා නික්කිත ඡන්දතා නික්කිත දුරතා අනාසේවන අභාවන බහුලී කම්මං අනදිච්ඡානං අනනුයෝගෝ යෝ ඒව රූපෝ පමාදෝ පමජ්ජනා පමජ්ජසක්ඛං අයං උච්චති පමාදෝ එන්නේ ප්‍රමාදයේ විස්තර කළ බුද්ධ වචනය ප්‍රමාදයේ තිය ප්‍රමාදයේ කියන්නේ කුමක්ද කියනවා නම් කයින් සිදුවෙන අකුසල් තුන වචනෙන් සිදුවෙන අකුසල් හතර සිතින් සිදුවෙන අකුසල් තුන කියන මේ තුන් දොරින් සිදුවෙන අකුසල් කෙරෙහි පස්කම් සැප කෙරෙහි සිත මුදා හරිනවා සිත පාලනය නොකර හරිනවා වස්සංගාන උපදානන් නැවත නැවත හිත ඕන තරම් ඒ අකුසල ක්‍රියාවන් යෙදෙන්න ඉඩාරිනවා. මෙන්න මේක ප්‍රමාදයක්. වාගේම කුසලානං වා ධම්මානං භාවනාය. දන් දීම, සීල රැකීම, භාවනා කිරීම, වත් පිළිවෙත් කිරීම, වැඩිහිට ගෞරව කිරීම, බණ ඇසීම, බණ කීම, පින් දීම, පින් ගැනීම, සම්මාදිට්ඨිය දියුණු කිරීම කියන දස පුණ්‍ය ක්‍රියාවන් කරන විටත් අනිකොත් අනිකොත් දස කුසල ධර්මයන් හැසිරෙන විට දස පාරමී පිළිම ආදී වශයෙන් යම්කා කුසල ධර්ම තියෙනවා නම් ඒ ඒ කුසල ධර්මයන් කිරීමේදී අසක්කච්ච කිරීතා කිසිම සැලකිල්ලක් නැතුව නොසන්සුන්ව අගෞරවයෙන් සිදු කරනවා නම් ඒකත් ප්‍රමාදයක්. එවැගේම අසහාතච්ච කිරීතා නිතර නිතර කුසල් නොකරනවා නම් ඒකත් ප්‍රමාදයක්. අනිත්‍යත දෙරියතා පින්කමක් කරන අතර නිමාවක් දකින්න නැත්නම් ඒකත් ප්‍රමාදයක්. නිමාවක් දකින්න කියන කේතේම දැන් මේ බණ අනවා සමහර පින්නතුන් ටික වෙලාවක් ඉඳලා ඔරලෝසෝ ඔරලෝසෝ බානවා නැගිටිනවා යනවා. ඒවා කෙත් මේ සමාජයේ කටයුතු නිමාවක් දකින්න ඉස්සර පිටත් වෙනවා. දන් දෙන්න ගියත් එහෙමයි. භාවනා කරන්න ගියත් එහෙමයි. මොන හරි පින්කමක් කරන්න ගියාම ඒක නිමාව දකින්න නැතුව නවත්වනවා. ඒක ප්‍රමාදයක්. වගේම ඕලේන වත්තිකා පින්කම් කරන්න ගියා පසුබට වෙනවා. කුසීත වෙනවා. එපා වෙනවා. නිරාස්වාද වෙනවා. ඒ වාගේ තත්ත්වයක් ප්‍රමාදයක්. නිත්‍යත් ඡන්දතා කුසල් කිරීමේ ඕනෑකම අත්හරිනවා. කිසිම කුසල ඡන්දයක් හිතේ ඇති කරගන්නේ ඕවා දැන් කරන්න පුළුවන් කමන්නේ ඔය ඉස්සර කරපු දේවල් කියලා කල් දානවා. එවැගේම නිත්‍යත් දුරතා කුසල් කිරීමේ උත්සාහය අත්හරිනවා. ඊරි කරන්නේ කවදාකවත් කිංකමක් කරගන්න. එවාගෙම <clears throat> යෝ ඒව රූපෝ පමාදෝ පමජ්ජනා පමජ්ජිතත්තං. එවාගෙම ඒ විදිහට ප්‍රමාද වෙනවා නම් ප්‍රමාද වෙන ආකාරයක් නම් ප්‍රමාද වෙන බවක් වෙයි නම් අනදිත්තානම් එවාගෙම කිසියම් ඕනෑකමක් පිළිතුවා ගැනීමක් නැත්නම් අනනෝ යෝගෝ ඒ කුසල ක්‍රියාවන් ගැන යෙදෙන්නේම නැහැ. මෙන්න මේ කියන ප්‍රමාදයට කියනවා ප්‍රමාදය ප්‍රමාදය කියලා. එතකොට භාග්‍යවත් බුදුරජාන් වහන්සේ මෙතෙන්දි පහදා දුන්න මේ ප්‍රමාදය කියන අවස්ථා රාශියක්. ඒ කියන්නේ අකුසල ක්‍රියාවන්, අකුසල වචන, අකුසල සිතිවිලි ගැන හිතමුදාරිනවා. කාරණේ නොකරරිනවා. සංවර කරගන්න නැතුව අරිනවා. සත්කාම් සැප ගැනම හිත විසිරුව විසිරුවා ඉන්නවා. මේවා ප්‍රමාද. ඒ වගේම කුසල ක්‍රියාවක් කරන්න ගියාම සැලකෙල්ලක් නැතුව යෙදෙනවා. හිතර නොකර අරිනවා එවාගෙම නිමාවක් නොදක පින්කම් නවත්වනවා එවාගෙම පින්කම් කිරීමට අලස වෙනවා එසේම පින්කම් කිරීමේ කැමැත්ත නැති කෙනෙක් වාචේත ජීවත් වෙනවා පින්කම් කිරීමේ උත්සාහයක් නැති කෙනෙක් බාටපත් වෙනවා පින්කම් කිරීමේ අදිෂ්ඨානයක් නැති කෙනෙක් ඇටේට ඉන්නවා පින්කම් වල නැවත නැවත නොයදී ඉන්නවා ඒ වාගේ ප්‍රමාද වීමටයි මෙතන පමාදෝ පමාදෝ කියලා හඳුන්වන්නේ අද කාලේ බොහෝ දෙනා මේ ප්‍රමාදය තමයි දකින්න අපට ලැබෙන්නේ. බොහෝ දෙනාගේ ප්‍රමාදය අපට දකින්න ලැබෙනවා. සිතුන් වහන්සේලා අතර වුණත්, මේ පිනතුන් අතර වුණත් මේ පින්කම් කිරීමේදී ඒ අවිදේ දුර්වලකම් අපට දකින්න ලැබෙන ඒ ගැන අපි සංවේග වෙලා මනවින් එහි ප්‍රයෝජනෙ ලැබෙන ඇති ඒක කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. පිනතුන් අහලා තියෙනවනේ අර සෝන කෝටිකන්න ස්වාමින් වහන්සේගේ මෑණියෝ ධර්ම දේශනාවක් සවන් දීගෙන ඉන්නකොට ගෙදරට හොරු කණ්ඩායමක් සුළු පිරිසන්නේ 900ක් උමම් බිඳගෙන ඇවිල්ලා ගෙදර තියෙන වටිනා රංග රුවන් බඩු කාඩගත්තා. ගෙදර බලානීට එකම 16ක්. මේ 16 දුවගෙන ඇවිල්ලා අර මෑණියන් දෙකම මෑණියනේ මෙහෙමයි හොරු කණ්ඩායමක් ඇවිල්ලා අපේ මාලිගාව බිඳිනවානේ. ඒ මෑණියෝ යන්න යන්න ඔය පණිවිඩේ කියන්න දෙපා මට. අයමත් ගෙදර ගින් අයමත් දුවගෙන ඇවිල්ලා කිව්වා. "ඉවා ඔය පණිවිඩේ මට කියන්න දෙපා ගෙදර ඔක්කොම ගෙනිච්චාත් මට කමන්නේ කිව්වා. ඔය කහගෙන හිටිය හොර දෙටුවා. ඔකට පුදුම වයක් ඇති වුණා. අපෝ මේ මිනිස්සයෝ ධර්මයේ මොනතරම් කැපවීමකින්ද යෙදෙන්නේ? තමන්ගේ මෙච්චර වටිනා මාලිගාවේ තියෙන දේවල් පැහැර ගන්නවා ගැනවත් හිත චංචලයක් නෑ නේද? කියලා බය වෙලා අන්තිමේදී හොරුන්ද ගිහින් කරුණු කියලා ඔක්කොම බඩු තැම්පත් කරලා උමම් වහලා ඇවිල්ලා මම මේ ශාලාවතේ එක්කාසු වෙලා බණ අවසන් වුණාට පස්සේ අර මෞතුමියගේ පාදක වැන්දා. දැනල සමාව ඉල්ලුවා. ඒවයි දරුවෙන්නේ මට සමගෙන් සමාව ඉල්ලන්නේ. එමයි අපි ඔබේ මාලිගාව බින්දනේ උගම් බින්දගෙන ගිහිල්ලා බඩු ගත්තානේ පස්සේ ඔබතුමියගේ ධර්මකාමීත්වය නිසා අපි සියල්ල තන්පත් කළා අපි කළ වරදට සමා වෙන්න සමා දෙන දරුවෙනි එහෙමනම් අපට මහාන වෙන්න අවසර දෙන්න මහාන වෙන්නත් සැලසුණ අන්තිමේ 900ක් දෙන මේ සෝන කෝටිකන්න ස්වාමින් වහන්සේ සමග මහා කච්චාන මහරහතන් වහන්සේට පැමිණ පැවිදි වෙලා භාවනා වඩලා නබෝදාසකින් කවුකලෙස් නැසා රහත් වුණා. මේ තරම් පුදුම ආචාර්ය කිදුවෙන් ඇති වෙනවා මේ අප්‍රමාදව පින්කම් කිරීමේදී මෞතුමිය නැගිටින්නේ නැහනේ. ඒ බණට බාධා කරනව 16ක් එලවලා දැම්මා. ඊට පස්සේ උපණිවිදේ ගේන්න එපා කියලා. ඒ තරමට මේ අප්‍රමාදව බණටයි වූ නිසා එකමියගේ එකමියගේ මේ ධර්මකාමීත්වයේ උඩ 500ක් දෙන ධාමරිකකම් අත්තර දාලා බුද්ධ ශාසනය පැවිදි වෙලා අරහත්ේ සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වුණා නේද? මෙන්න මේ වාගේ තමයි තින්කම් කිරීමේදී අප්‍රමාද විය යුතු හැටි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ දේශනානුසාරයෙන් මේ අප්‍රමාදී අපට තේරුම් ගන්න පුළුවන්. කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත පස්කම්සප ගැන හිත මුදා හරින්නේ නැහැ. ඒ සම්බන්ධව හිතක් පහළ වුණා නම් වහා මේ හිත සංවර කරගන්නවා. වෙනි පවක් කරන්න ඉඩ දෙන්නෙම නැහැ. බලවත් කුසල් සිතින් යුතුව අකුසල් සිතිවිලි මැඩ පවත්වාගෙන හිත දමනය කරගන්නවා. අන්න අප්‍රමාදයේ එවාගෙම කුසල ක්‍රියාවන් කරන අවස්ථාල බොහෝම සක්කාච්ඡකාරීව ගෞරව සම්ප්‍රයුක්තව සිද්ධ කරනවා. කුසල ක්‍රියාවක් කරලා දැන් ඇතියි කියලා හිතන්නේ නැවත නැවත කුසල් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ ඔක්කොම අප්‍රමාද. එවාගෙම කුසල ක්‍රියාවක් වෙනකොට නිමාව දක්වාම යෙදෙනවා. එවාගෙම කුසල ක්‍රියාවන් කරන්න කවදාකවත් අලස වෙන්නේ නැහැ. එවාගෙම කුසල ක්‍රියාවක් කිරීමේ කුසල ඡන්දය කවදාකවත් අඩු කරගන්නේ නැහැ. කුසල ක්‍රියාවක් සඳහා හිතේ මේ කුසල වීරිය කවදාකවත් ලිහිල් කරගන්නේ නැහැ. එවාගේම කුසල ක්‍රියාවන් කිරීමේ දැඩි අදිෂ්ඨානයේ ස්ථීර වශයෙන් පිළිපවා ගන්නවා. එවාගේම කුසල ක්‍රියාවන් නැවත නැවත කිරීමේ කුසල ඡන්දයෙන් යුතුව යෙදෙනවා. ඒ වාගේම ගෞරව සම්ප්‍රයුක්තව කුසල් කරනවා. ගෞරව සම්ප්‍රයුක්තව නැවත නැවත කුසල් කරනවා. ගෞරව සංප්‍රයුක්තව බහුල වාක්‍යයෙන් කුසල ක්‍රියාවන් යෙදෙනවා මේක තමයි අප්‍රමාදය කියන එක කරුවක්යන් වහන්සේ තෝරලා දුන්නා ඊළඟට දැන් අපි සලකා බලමු මේ අප්‍රමාදෝ අප්‍රමාදෝ කියන වචනේ නිර්වචන මොකක්ද කියලා නිර්වචන කියන්නේ වචන අර්ථය මේක තියෙන අර්ථ දෙකක් අපිලාපන ලක්ෂණය උපග්ගන්නන ලක්ෂණී කියලා අපිලාපන ලක්ෂණය උපග්ගන්නන ලක්ෂණය අතිලාපන කියන්නේ ඉලිප්පෙන්නේ නැහැ. උපග්ගන්නන කියන එකේ තේරුම් දෙකක් වෙන එක දෙවෙනව අප තෝරලා දෙන්න. මෙතන අතිලාපන කියන්නේ ඉලිප්පෙන්නේ නැහැ කියන්නේ දැන් මේ වතුරකට අපි යම් බර නැති දෙයක් දානවා බැලුම් බෝලයක් එහෙම නැත්නම් අද කාලේ තියෙන මේ උපකරණ ප්ලාස්ටික් භාජන එහෙම තියෙනවා මේවා වතුරට දැම්මාම වතුරේ ගෙලෙන්නේ පියා පා වෙලා යනවා කිලිපිලා යනවා නමුත් මේ ගල් කටයක් දැම්මනම් බර ඇති දෙයක් දැම්ම නම් වතුරේ ගැඹුරටම එක වැටෙනවා. අන්න ඒ වගේ තමයි අප්‍රමාදේ. අප්‍රමාදයෙන් වතුරේ පාවෙන දෙයක් වාගේ හැල්ලු දෙයක් නෙමෙයි. යම්කිසි ක්‍රියාවක් කුසල ක්‍රියාවක් කෙරෙහි පතුලතම දැස ගන්න ස්වභාවය කියනවා මේ අප්‍රමාදයේ කියන ගුණය. ඒකට කියනවා අපිලාපන ලක්ෂණී කියලා. ඒකට තවත් නිදසුනක් කියනවා සක්විති රජුරුවන්ගේ පරිණායක රත්නය කියලා. මේ මේ භාණ්ඩාගාරික රත්නය. භාණ්ඩාගාරික රත්නය කියන්නේ රජුරුවන්ගේ භාණ්ඩාගාරයේ බලා ගන්න කැමති කෙනෙක් ඉන්නවා. උකට කියනවා <clears throat> භාණ්ඩාගාරික රත්නය. ගෘහපති රත්නය කියලා කියනවා. එතුමාගේ තේවය දවස 3 විතක් රජුරුවන්ට කාගේ භාණ්ඩාගාරයේ තියෙන ද්‍රව්‍ය සම්භාරයේ වස්තු වල නම් ගන් තියෙනවා. මහරජුරුවන්ගේ රාජභාණ්ඩාගාරයේ තියෙන රාජකීය භාණ්ඩවල නංගම් ගණන් කියනවා. හැමදාම දාස 3 එකක් රජුරුවන් ඉදිරියේ කියාපානවා. ඒකින් රජුරුවන්ගේ රාජභාණ්ඩාගාරයේ තියෙන දේවල් අමතක වෙන්නේ ඔටුන මෙච්චරයි රං කඩු මෙච්චරයි මිරිවැදි සංගල් මෙච්චරයි එවාගෙම තීර්ෂ පට්ටන මෙච්චරයි උන්නීස පට්ට මෙච්චරයි එවාගෙම අසවල් අසවල් වස්තු මෙච්චරයි කොහොම කියනවා මේ විදිහට කීම නිසා රජුරවන්ට ඒ රාජභාණ්ඩාගාරයේ කියන දේවල් ගැන අමතක වෙන්නේ. අන්න ඒ වාගේ තමයි මේ අප්‍රමාදයේ කියන උසස් ගුණයේ තියෙන අපලාපන ලක්ෂණය නිසා කවදාකවත් කුසල් කරන්න අමතක වෙන්නේ නැහැ. උදේ නිින්දෙන් අවදි වෙන්නෙම කුසල් සිතින්. දාස ගෙවෙන්නේ කුසල් සිතින්. කරන කරන හැම ක්‍රියාවක්ම කුසල් සිතින් කරන්න පුරුදු වෙනවා. ඒ තරමටයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ අප්‍රමාදයේ තියෙන අපිලාපන ලක්ෂණය. හැම වෙලාවෙම කුසල් සිතින් වාඩි වෙන්නේ කුසල් සිතින් නැගිටින්නේ කුසල් සිතින් කතා කරන්නේ කුසල් සිතින් ආහාරපාන ගන්න කුසල් සිතින් වතුර නාන්නේ කුසල් සිතින් අඳින්නේ පළඳින්නේ කුසල් සිතින් ගමන් යන්නේ කුසල් සිතින් වැඩ කරන්නේ කඩේට යන්නේ කුසල් සිතින් බඩු ගනුදෙනු කරන්නේ කුසල් සිතින් ගොවිපළ වල වැඩ කරන්නේ කුසල් සිතින් හැම වෙලාවෙම තමන්ගේ සිතේ කුසල සිතකින් පවත්නා හැටියට සිහියෙන් යුතුව මනසකාරයෙන් යුතුව ආයේ දවසේ වැඩ කරන්නේ. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අපිලාපන ලක්ෂණය කියන සම් අප්‍රමාදයේ තියෙනකොට කොයි වෙලාවකවත් කුසල් කරන්න අමතක වෙන්නේ නැහැ. කවුරු හරි දැන්නත් ඒකත් කුසල් සිතින් අහන්න සමර්ථ වෙනවා. අලාභයක් වුණත් කුසල් සිතින් ළඟ විදින්ද සමර්ථ වෙනවා. ලාභයක් වුණත් කුසල් සිතින් පිළිගන්න සමර්ථ වෙනවා. නින්දාවක් වුණත්, ප්‍රශංසාවක් වුණත්, සපක් දුකක් වුණත් හැම දෙයක් සීම තමන්ගේ సంతානයේ කුසල් සිත වැඩෙන හැටියටම හිත පුරුදු කරනවා. යටත් පිළිසෙන් කෙනෙකුගේ අසනීපයක් වුණත්, මරණයක් වුණත්, ඒවා ගැන ශෝක වෙන්නේ නැහැ. කුසල් සිතෙන් ආවර්ජන කරන්න පුරුදු වෙනවා. මෙන්න මේ හැම අවස්ථාවකම කුසල් සිතකින්ම ජීවිතයේ මනසේ සංකාමයේ පවත්වන්න පුළුවන් වන්නේ මේ අප්‍රමාදයේ කියන එකේ තියෙන උසස්ම අපලාපන ලක්ෂණය නිසායි. ඊළඟට තියෙන්නේ උපග්ගන්නන ලක්ෂණය. ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. උපග්ගන්නන කියන්නේ අහිත අපනයන හිත උපනයන කියන මෙන්න මේ තේරුම් දෙක. අහිත අපනයන කියන්නේ අයහපත් දේවල් අත්හරිනවා. හිත උපනයන කියන්නේ උපසංහරණ කියන්නේ හිතවත් දේ ලං කර ගන්නවා. ඒකන නිදර්ශනක් කියනවා සද්දේව මේ සක්විත රජතුමා නම් ඒ පරිණායක රත්නය. පරිණායක රත්නය කියන්නේ සක්විත රජතුමා සක්විත රජ වෙනකොට එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාට ලැබෙන දිවස් නෝනක්. මේ දිවස් නෝනට යොදුන් 12ක් මානින්න සෑම දිනාගේ හිත තේරෙනවා. ඒ නිසා මේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාට පුළුවනි අපේ රාජ්‍යරුවන්ද මේන්ද මේ පුජ්‍යලයා අහිතවන්තයි කියලා ඒ පුජ්‍යලයා රාජ සේවයට නොගෙන අත්හරිනවා. මේ කුජලයා හිතවන්තයි කියලා හරියට දැනගෙන ඒ කුජලයා රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. එනිසා රජුරුවන්ගේ සේවයට ඉන්නේ සීලවම සිවුරංග සෙනඟ ඔක්කොම රජුරුවන්ගේ පක්ෂපාතය බාටපත් වෙනවා. ඒ මොකද ජේෂ්ඨ පුත්‍රයා කොහොම ඒවා තෝරලා බේරලා තමයි යම් කරගෙන කටයුතු කරන්නේ. එනිසා ජේෂ්ඨ පුත්‍රයාට කියනවා පරිනායක රත්නය පොතින් කියනවනම් සෙන්පතිය. සෙන්පතිකම එතුමාට පවරෙනවා. සේනාපතිකම ඉතින් ඒක ඉතා වැදගත් පිළිසීමක් ඒ රාජ්‍යවංගේ පුණ්‍ය ඉරිදීන් මේක ලැබෙන්නේ. උසාර ලැබෙනවා අර වගේ දිවස් නුවණක්. කුජලයන් තෝරා ගැනීමේ දිවස් නුවණක්. අන්න ඒ වගේ තමයි මේ අප්‍රමාදයේ කියන උසස් ගුණය. මේ අප්‍රමාදයේ කියන උසස් ගුණය හිතේ වැඩෙනකොට තමන්ගේ මනසට අහිත කර දේවල් කොහොම යාට පේනවා. මේ අප්‍රමාදයට පේනවා. මොනවාද? ලෝභය, දෝෂය, ඊර්ෂ්‍යාව, මාත්සාරිය, ක්‍රෝධය, ව්‍යාපාදය, එවැගේම අසුරු මලකම, නැත්නම් මායාව, තාඨේය, මානෙ, අතිමානෙ මේ ඔක්කොම පේනවා. ඒවා පේනකොට ඒවා වහාම ඉවත් කරනවා, තල්ලු කරනවා. සංකානෙට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. මේ අප්‍රමාදයේ කියන උසස් ගුණය නිසා ඒ අකුසල චෛතක ධර්මයන් අකුසල සිටිනේ හිතට වැද්ද ගන්න දෙන්නේ නැහැ. ඒ වැද ගන්න දෙන්නේ නැති නිසා ඔහුට ප්‍රාණඝාතයක් කරන්න වෙන්නේ නැහැ. මේ වගේම සොරකමක් කරන්න වෙන්නේ නැහැ. මිත්‍යාචාරයක් වෙන්නේ නැහැ. බොරුවක් කියවෙන්නේ නැහැ. තේලමක් කියවෙන්නේ නැහැ. පරිසබස් කියවෙන්නේ නැහැ. හිස්බස් කියවෙන්නේ නැහැ. මත්පැන් පානය කරන්නේ නැහැ. අනුන්ගේ දේට ලෝභ කරන්නේ නැහැ. අනුන්ගේ දේශ ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. විසදුටු ගන්නෙ නැහැ. ඒ වාගේ තවත් තවත් යම්තා කකුසල ක්‍රියාවන් ඇතොත් ඒ කිසිම දෙයකට හිත නැමෙන්නේ. ඒ මක් නිසාද අර පරිණාය කරන්නේ වගේ මේ එළඹ සිට සිහිය නිසා ඒ අකුසල සිතිවිලි සම්පූර්ණයෙන්ම සිතින් දුරින්ම දුරු වෙනවා. ඒකට ඒකට කියනවා අහිත අපනානි කියලා. අහිතවත් දේවල් සිතින් ඉවත් කර දානවා. දැන් දක්ෂ වෛද්‍යවරයෙක් රෝගියෙකු ප්‍රතිකාර ගැනීම සඳහා බාරගත්තනම් ඒ දක්ෂ වෛද්‍යවරයා මේ රෝගියාට අහිත කර දේවල් කියලා දෙනවා. මෙන්න මේ මේ විදිහේ කැම බීම ගන්න එපා. මේ විදිහට වාඩි වෙන්න එපා. මේ විදිහට ඉරියව් පවත්වන්න එපා, මේ විදිහට හිතවිලි පවත්වන්න එපා කියලා කොහොම රෝගයාට අහිත කර දේවල් කියලා දේලා එන් වළක්වා ගන්න. ඊළඟ රෝගයාට හිතවත් දේවල් කියලා මෙන්න මේ රෝගයාට මේ මේ විදිහේ කැම බීම සුදුසුයි. මේ වාගේ ඉරියව් පැවැත්වීම සුදුසුයි. මේ වාගේ හිතවිලි පැවැත්වීම සුදුසුයි. ඒ විදිහට උපදෙස් දීලා රෝගියා දේ ප්‍රතිකාරයක් කරමින් සුවපත් කරගන්නවා. අන්න ඒ වාගේ තමයි මේ අප්‍රමාදයේ කියන උසස් ගුණය නිසා තමන්ගේ ආත්ම සංකාණයට නැත්නම් උසස් ගුණ ධර්ම සංකාණයට අයිත කර අකුසල සිතිවිලි එන්න දෙන්නේ නැහැ ඒවා වලක්වා ගන්නවා ඊළඟට කුසල සිතිවිලි පහළ කරගන්න ඉදිරිපත් වේදවා ඒ කියන්නේ තමාගේ සංකාණයේ ශ්‍රද්ධා විරිය සති සමාධි ඥාන උපදවා ගන්න උපකාරී වෙනවා ඒ වගේම සතිපට්ඨාන හතර සම්‍යක් ප්‍රදම් වීරිය හතර ත්‍රිවිපාද ධර්ම හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, වොජ්ජංග ධර්ම හත, එවාගේම ආර්ය අෂ්ටාංග මාර්ගාංග අට මේවා හිතේ වර්ධනය කරගන්න ඒ අප්‍රමාද පදේ උපකාරී වෙනවා. ඒවා තමයි ඊතර නිතර නිතර නංග ගන්න යන්නේ. එවාගේම බුද්ධානුස්සතිය, එවාගේම ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, කාගානුස්සතිය, දේවතානුස්සතිය, උපසමානුස්සතිය, ආගත සතිය, මරණ අනුස්සතිය, ආනාපාන සතිය මේවා නිතර නිතර තමා පුරුදු කරගන්නවා. ඒට වඩා තව මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂා මේවා පුරුදු කරගන්නවා. සාදුර පිටින් වැඩිපුර පතන භාවනාත් එකක් එකක් ගානේ පුරුදු කරගන්න උත්සාහවන්ත වෙනවා. එවාගෙම අසු භාවනා 10 උපර මේ පුරුදු පුහුණු වෙනවා. එවාගෙම ද්වස්තිංකාකාරය වඩන්න පුරුදු වෙනවා. මේ විදිහට නිතරම තමන්ගේ මනස පිරිසිදු වෙන වාගේ මනසට සැපදායක වෙන යහපත් අරමුණක්ම හිතේ නිතර නිතර භාවිතා කරනවා එහෙම නැත්නම් නිතර නිතර ඉතිපිසෝගාථා භාවිතා කරනවා ස්වාඛාතෝ ගාතාවෝ භාවිතා කරන සුපටිපන්නෝ ගාතාවෝ නිතර කියවනවා එහෙම නැත්නම් සබ්බපාපස ගාථා නිතර හිතින් කියවනවා එහෙම නැත්නම් කරණීය මෙත්ත සූත්‍රය හිතින් නිතර නිතර කියවනවා එච්චරක් නැත්නම් සමා සමාදන් වූ තිසරණ පංචශීලයේ නිතර නිතර ඉතිං කියව කේවා දාසේ වැඩ කරගෙන යනවා. මේ ආදී වශයෙන් දාස පුරාම තමන්ගේ හිතේ අකුසල සිතිවිල්ලක් පහළ වෙන්නේ නොදී කුසල සිතිවිල්ලක්ම පහළ වෙන්නේ ඇතේට හිත සම සකස් කරන්නේ හිතට අන දෙන්නේ මෙන්න මේ අප්‍රමාදයේ කිනුසස් ගුණයයි. ඊළඟට දැන් අපි සලකා බලන්න ඕනේ ධර්ම වශයෙන් කුමක්ද මේ අප්‍රමාදය කියන්නේ? ධර්ම වශයෙන් කියන්නේ කොමක්ද? සම්මා සතියයි. කොටින් කියනකොට සම්මා සතියයි. ඒ කියන්නේ කුසල සිහියයි. කුසල සිහිය තමයි මේ අප්‍රමාද කියන වචන තුනකින් හැඳින්වෙන්නේ. අකුරු තුනකින් හැඳින්වෙන්නේ. කුසල සිහිය. මේ සිහිය හරියට තියනවා නම් ඒ හැම තැනම තමන්ගේ සිත පිරිසිදුව පවතිනවා. මේක සෝබන සාධාන චෛතසික ධර්මයක්. සෝබන සාධාන චෛතසික ධර්ම 19ක් කියලානේ එයින් එකක් තමයි විශිෂ්ට එකක් තමයි මේ සතිය කියන කායසුක ධර්මය. මේක බෝධිපාක්ෂික ධර්මයන් අතර ස්ථාන අටකම ක්‍රියාකාරී වෙනවා. බෝධිපාක් ධර්ම 37ක් තියෙනවානේ. එයින් ස්ථාන අටකම ක්‍රියාකාරීත්වයටපත් වෙනවා මේ සතියේ. ඒ මොනවාද ස්ථාන අට? සතිපට්ඨාන හතර වශයෙන් හතරයි. රණින සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ජංගය, සම්මා සතිය. මාර්ගාංග. ඒකට මේ ගියට ස්ථාන අටකම මේ ක්‍රියාකාරීත්වයටපත් වෙනවා මේ සතියේ කියන උත්තරීතර ගුණය. මෙන්න මේ සතියේ කියන ඡායසුක ධර්මයේ තමයි අර සේලෝම කුසල ධර්මයන්ගේ අනි අනිවාර්යෙන් යෙදෙන මේ ධර්මයක්. එනිසා ඒකට තව ඥානයත් එකතු වුණාම සති සම්පජාඤ්ඤ කියලා හඳුන්වනවා. මේ සති සම්පජාඤ්ඤ කියන දෙක එකතු වෙනන් පස්සේ කල නොහැකි කුසලයක් නැහැ. ඕනෑම කුසලයක් කරන්න මේ සති සම්ප්‍රජඤ්ඤය දෙකට පුළුවනි. මේ සතිය කියන කාර්යයේ පින්කම් පෙන්වනවා. කුඩා දරුවෙකු මිදුලේ තියෙන වංකාවනුවක් දැකලා ඒක පෙන්වනවා. අම්මේ මෙන්නකම් මේ ලස්සන දේවල් දිලිසෙන දේවල් කියලා පෙන්වනවා. අම්මා ඒක අතට ගන්නවා. අතට ගත්තාම දන්නවා මේක රම් පවුමක්. මේකෙන් මෙච්චර වැඩ කරගන්න පුළුවන් කියලා අම්මා දන්නවා. ඒ වගේ තමයි මේ සතියේ කියන එක කුසල් අරමුණු පෙන්වනවා. ඥාණයෙන් ඒ කුසල අරමුණෙන් වැඩ ගන්නවා. අන්න ඒ වාගේ තමයි සතියයි ඥානය දෙක එක්වාසුණයෙන් පස්සේ සිදු වෙන ක්‍රියාවලිය. අපට හැම වෙලාවෙම කුසල ක්‍රියාවන් සිහිපත් කර දෙන්නේ මේ සතියයි. කුසල ක්‍රියාව ක්‍රියාත්මක කරන්නේ ඥානයයි, සම්පජාඤ්ඤයයි. මෙන්න මේක නිසා මේ සතියයි සම්පජාඤ්ඤයයි දෙකම අපට අවශ්‍යයි. හැම තැනකදී මේ දෙකෙන් අපට උපකාර ලැබෙනවා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ අපේ මහා බෝසතාණන් වහන්සේ කොහොමද මේ අප්‍රමාදයේ පුරුදු කළ තියෙන්නේ කියලා. උන්වහන්සේ අර පළමුවෙනි මනෝ ප්‍රනිධාන ජීවිතයේ ගැන හඳුන්වනකොට මාතුකෝසික කුමාර කාලේ මාතුකෝසික කුමාර කාලේ ඊටාම ලපටි අවස්ථාවේම තමන්ගේ දෙමෝපියන් දෙන්න කරන වැඩ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න කොට ඉතන අනේ අපේ අම්මා තාත්තා මං වෙනුවෙන් ගන්න මේ උත්සාහය නේද? මට පුළුවන් වුණා මම අම්මා තාත්තට උදව් කරන්න ඕනේ. අන්න අප්‍රමාදීකක් පහළ වුණානි කුඩාම වයසේ. ඉතින් මේ දරුවා ටික ටික වැඩ කරගන්න පුළුවන් වෙනකොට මේ මව්පියන් කරන වැඩ බලාගෙන ඉන්න ළඟට ලං වෙලා අත පුරුදු කරගන්නවා. යෙමින්දුල් ළමදී නැහැටි. ඒ වගේම ඇඳුම් පැළඳුම් සෝදන පියමේ පිරිසුදු කරන හැටි, ඇඳ ඇතිලි පිරිසුදු කරන හැටි මේවා ඉගෙන ගන්න ඒ තමන් කරන්න පටන් ගන්න. අවුරුන් කියලා නෙමෙයි තමන්ගේම ඕන කමින් ඒවා යදෙනවා. ඒ ඔක්කොම අප්‍රමාදයයි. ඊළඟට මෑණියන් කරන වැඩ බලාන, ගර පලන හැටි, වතුර පෙරන හැටි, එවාගේම ලෙපගිනි මොලෝ නැහැටි, එවාගේම වාජන හොද නැහැටි, ආහාරපාන උයන පේ නැටි ඔක්කොම බලාන ඉතින් කමනොත් පුරුදු වෙනවා. අන්තිමේදී මව්පියන් දේවා කරන්න දෙන්නේ තමම කරන්න පටන් ගන්නවා. මෙන්න අප්‍රමාදයේ හැටි. අන්තිමේදී මව්පියන් බොහෝම සුවසේ සබාගෙන මේ දරුවා කොහොම වැඩ කර දීලා සන්තෝෂ වෙනවා. සන්තෝෂ වෙනවා කිව්වම එසේ මෙසේ සන්තෝෂයක් නෙමෙයි. මේ මව්පියන්ට මම උපකාර වෙමින් මගේ මව්පියන් ණයෙන් නිදහස් වෙනවා නේද කියලා මේ දරුවා කල්පනාකාරීව පුදුම සතුටක් විඳ ගන්නවා. ඔය විදිහට තමයි අන්තිමේදී වෙනදාමට යන්න ගිහිල්ලා නෑනියන් සමග මහ මොහොතේ කියනඳ සිද්ධ වුනේ ඒ සියල්ලම සිද්ධ කළේ අප්‍රමාද ප්‍රතිපදා වේදීකනයි. ඔය වාගේ භවයෙන් භවයට භවයෙන් භවයට මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ එළඹ සිටි සිහිය නිසා කුසල් සිහිපත් වෙමින් එළඹ සිටි නුවණ නිසා ක්‍රියාත්මක වෙමින් කෙන්කම් කරගෙන ආවේ ලෝතුරා බුදුබාම පතාගෙනයි. තමන් වහන්සේ යම් තාක් දානපාරී පිරුවාන් පාරමී පිරුවානම් ඒ අප්‍රමාදයයි. සීල පාරමී පිරුවානම් අප්‍රමාදයයි. ඔය වගේම පාරමී 10ම අප්‍රමාදයක්. ඒ වගේම සමන් වහන්සේගේ సంతානයේ පිළූ ත්‍රිවිධ අර්ථචර්යාව අප්‍රමාදයක්. පංචමහා පරිත්‍යාග අප්‍රමාදයක්. ඔය විදිහට සැලකා බැලීමේදී අපට උපදෙස් දී ලබන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව අප්‍රමාදයටයි තී. දස පුණ්‍යක්‍රියාව අප්‍රමාදයටයි තී. දස කුසල දාන සතර සංග්‍රහ වස්තුව අප්‍රමාදයටයි තී. එවැගේම සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම අප්‍රමාදයට අයිති. කරණීය ධර්ම 14 අප්‍රමාදයට අයිති. අකරණීය ධර්ම 1 අප්‍රමාදයට අයිති. එවැගේම මහා මංගල ධර්ම 38 අප්‍රමාදයට අයිති. පරාභව ධර්ම 12 අප්‍රමාදයට අයිති. ඔය සියලුම දේවල් අප්‍රමාදයේ හැටියට සරුවක් යන වාසේ දේශනා කළා කියන. පරාභව සූත්‍රයේ කියන කරුණු 12 අප්‍රමාදය කියන්නේ ඒක අප්‍රමාදයට හේතුවක් නිසා එහෙම සඳහන් කෙලේ. ඊළඟ සිගාලෝවාද සූත්‍රයේ සඳහන් වුණා දරුවෙකු විසින් එවාගේම මිනිසෙකු විසින් කරන දිසා නමස්කාර 30ක්. එවාගේම ආශ්‍රය නොකළ යුතු කුජලයන් හතර දෙනෙක්. ආශ්‍රය කළ යුතු කුජලයන් හතර දෙනෙක්. එවාගේම ඡන්දාදීන් අගතියට නොයන් හතරක්. එවාගේම පාපක්ලේශ ධර්මයන් හය මේ හතරක්. ඕයන් වැළකී සිටීම. එවාගේම ධනහානියට හේතු වෙන කරුණු හයක් ඔය සියල්ලෙන් වැළකී සිටීමේ ඔක්කොම අප්‍රමාදයටයි තියෙන්නේ. කොටින්ම කියනවා නම් ගිහි විනයට ඇති සියලු ගුණ ධර්ම අප්‍රමාදයටයි තියෙන්නේ. භික්ෂුණී විනයට ඇති කෝටියක් සංවර සීලය අප්‍රමාදයටයි තියෙන්නේ. නීති පන්සිය දැකීම අප්‍රමාදයක්. ආජීවස්සම සීලය රැකීම අප්‍රමාදයක්. එවාගේම උපෝසත අස්ථාංග සීලය රැකීම අප්‍රමාදයක්. නවාංග උපෝසත සීලය රැකීම අප්‍රමාදයක්. දස මේ සීල ආරක්ෂා කිරීම අප්‍රමාදයක්. සාමනීර සීල ආරක්ෂා කිරීම අප්‍රමාදයක්. එවැගේම 9180 කෝටි 50 ලක්ෂ 36000 කෝමී උපසම්පදා සීලය රැකීම අප්‍රමාදයක්. එවැගේම අනිකුත් සමත භාවනාව අප්‍රමාදයක්. විදර්ශනා භාවනාව අප්‍රමාදයක්. දසකසන වැඩිම අප්‍රමාදයක්. දසාසුබ වැඩිම අප්‍රමාදයක්. ස්වාමීන් දස අනුස්සතිය වැඩිම අප්‍රමාදයක්. සිව්බම වේරණ වැඩිම අප්‍රමාදයක්. අරූප සමාපatti වැඩිම අප්‍රමාදයක්. එවැගේම අභිඥා බල පහ වැඩිම අප්‍රමාදයක්. එවැගේම 10ක් වූ විදර්ශනා ඥාන වැඩිම අප්‍රමාදයක්. මේ සියල්ලම අප්‍රමාද සංඛ්‍යාවට වැටෙනවා. ලෝකෝත්තර සතර මාර්ග ඥාන අප්‍රමාදයක්. සතර ඵලයේ පැමිණීම අප්‍රමාදයක්. මේ සියල්ලම අප්‍රමාදිකෙන දහම් පදයට ඇතුළත් වෙනවා. එනිසා මේ ලෝක ධාතුවේ අප විසින් කළ යුතු වන්නේ ලෝතර බුද්ධ ශාසනයක පමණයි මේවා ගැන අපට අහන්න දකින්න ලැබෙන්නේ. එනිසා මේ ලැබුණු අවස්ථාවේදී හැම විටම අප්‍රමාදව තමන්ගේ චිත්ත සංකාණයේ අකුසලයකට වැටෙන නොදී කුසල ක්‍රියාවකටම සිත යොමු කරගෙන කටයුතු කිරීම සඳහා දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගැනීමටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිනපතාම අනුශාසනා කොට වදාළේ ඊළඟට පරිණු පිරිණුවම් මංචකයේ වැඩ ඉඳගෙන අන්තිම වරක අධික්ෂ සංඝයා වහන්සේ අමතා දේශනා කළානේ මානෙනි බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය ගැන ශික්ෂා ප්‍රතිපatti ගැන සැකයක් තියෙනවා නම් දැන් අහන්න. ඊයින් පස්සේ අහන්න වෙන්නේ නැහැ. කොහොම වාර තුනක් මේ ස්වාම භික්ෂු සංඝයා වහන්සේ නිහඬ වුණා. බුදුරජාන් වහන්සේ ආදාලා මේක ආශ්චර්යයක් නෙවෙයි. මේ ඉන්න භික්ෂු සංඝයා වහන්සේ අතරේ වැඩිම දෙනා රහතන් වහන්සේලා තා සමහරු අනාගාමී සමහරු සකදාගාම සමහරු සෝවාන් පෘථුජන කෙනෙක් මෙතන නැහැ එනිසා මේ පිරිසට සැකයන් නැති බව මම දන්නවා ඊළ අන්තිමට දේශනා කළා මහණෙනි හන්දදානිවෝ භික්කවේ ආමන්තයාමි වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේත එසේනම් මහණෙනි මං අන්තිම වර්ත ඔබ අමතමි සියලුම සංස්කාර ධර්ම නැසෙන වෙනසෙන සුළුයි එනිසා මහණෙනි අප්‍රමාදව ප්‍රතිපත්ති සම්පාදනය කරක්වා කියලා නිහඬ වුණා. මේක තමයි මුළු බුද්ධ ධර්මයේම සම්පින්දණය කරගත් එකම බුද්ධ වචනේ අප්‍රමාදේ. එනිසා පින්නතුනි මුළු තුන් පිටකේම සම්බන්ධ වෙන මේ අප්‍රමාද පදයට සම්බන්ධවයි අද මේ ධර්ම දේශනේ පැවැත්වුනේ. මේ දේශනාව තුළින් අපි යම්බඳු කුසල ක්‍රියාවක් දේශකයන් වහන්සේ වශයෙන් ශ්‍රාවක පිරිස වශයෙන් අත්පත් කරගත්තා නම් ඒ සෑම කුසලයක්ම අප්‍රමාදයෙන් අගතන්පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිමේසනසේ වදාළේ අජරාමර සාන්ත නිවන් සෝපනිත හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු. ධර්ම ශ්‍රවණයේදී පහළ වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප යනමේ නාම රූප ධර්මයෝ සෙනයක් සෙනයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි ගිය බැවින් අනිත්‍යයෝය සිඳමින් බිඳමින් ඇති වෙමින් නැති වෙමින් නිරතුරු පෙළුණු බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපවති බැවින් අකාර නිස්සාර බැවින් අනාත්මයෝය ඉලිකුල් බැවින් අසුභයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප ධර්ම සමූහය ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය ඒ දුක්ඛ සත්‍යය අව උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ සාන්ත නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස ලැබිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය මාගේ ධර්ම ශ්‍රවණමය කුසලය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරන ලද මෙම ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු